ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාධින් දික්ඛවේ භාවේස සමාහිසු දික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති ප්‍රඥාවන්ත පින්නතුනි තුනෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි සමාධින් දික්ඛවේ භාවේස මානෙනි සමාධිය වඩක්වා සමාධිතෝ භික්ඛවේ භික්ඛු මානෙනි සමාධිතෝ භික්ඛුන් වහන්සේ යථා භූතං අත්තේ අජානාති සත්‍ය වූ පරිද්දෙන් ඇති සැපින් සියල්ල දැකගනි දැනගනි මේකයි සිදුවේ මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කළේ අද මේ කාලාවේ වැඩිම සිටින්නේ සමාධිය වඩන පිරිසක්. දෙවනුව සිටින්නේ ඒ පිළිසෙට සිල්පතෙන් සංග්‍රහ කරන්න පැමිණි සදහවක් දානක පිළිසක්. අප දෙපාර්ශ්වයෙන් බලාපොරොත්තු වන්නේ සත්‍ය අවබෝධයයි. බුදුපතේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ දුක් සසර ගෙවාගෙන අමා මහ නිවන් දැකීමට අපි සෑම දිනාගේකම පැතුමු. ඒ නිවනට සමිලීමේ ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ නම් තුනෙන් හැඳින්වෙනවා. මෙයම ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් කියවුවේ තියෙනවා. සීල සමාධි ප්‍රඥා. දැන් විකාර පිළිසක් අතසේ 16 සමාදන් වෙන සිටිනවා. එවැගේම ආජීවස්මක සීලයේ පිළිපදා සිටිනවා. මේ සමාදන් ගන්නා ලද සීලය රාජමෝක්ෂ සංවර කියන සංඛ්‍යාවට ගැලෙනවා. ඊළඟට අපේ ඉදිරියෙන් සංවර කරගන්නවා. සමරෙන් ගන්න සමරට අරමුණු වෙන තම අරමුණක් තිබීම මනාතිහිය මනානුවම පිටවාගෙන ලෝභ දෝෂාදී උපක්‍රේෂ පහළවන නොලසේ අපේ ඉන්ද්‍රියයන් සංවර කරගන්නවා. එවැනිම අපේ ජීවත් වීම දැහැමින්ම පවත්වනවා. අපට ලැබෙන සිව්පතය අපේ නුවණින් පරිභව කර නෙලින් සතර සංවර සීලය කෙරෙනවා. මේ සතර සංවර සීලය අතුරින් නූතන ගන්නේ ප්‍රාතිමෝක්ෂයයි සලත් ශික්ෂාපද සීලයයි. මේ ශික්ෂාපද සීලය සීල විසුද්ධියක් බවට පත්වන්නේ කරුණු අටක් පිළිබඳ. ඒ කරුණු අට සම්පූර්ණ වීමෙන් සීලය විසුද්ධ සීලයක් වෙනවා. ඒ මොනවාද කරුණු අට? අඛණ්ඩ, අච්චිත්‍ර, අසබල, අකල්මාස මුචිත්ත විඤ්ඤාණකසත් අපරාමත්ත සමාධි සංවත්තනේ කියන අයයි. අකන්න කියන්නේ සමාදන්ව ගන්නා ලද සීලයේ මුලින් වගේ එක පදයක් නිදී නැතිනම් ඒ අකන්න සීලය. අච්චිද්‍ර සීලය කියන්නේ මැලි සික පදයක් නිදී නැත්නම් එය අච්චිද්‍ර සීලය. අතගල සීලය කියන්නේ දේහයේ සික්ඛාපද කීපයක් හරි නැතිනම් අසබල සීලය. අසල්වාසීලයේ තනින් තනින් තනින් තම ශික්ෂා කඩෙන්නේ නැත්නම් ඒ සීලය අසල්වාස සීලය. බුද්ධිත් සීලය කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ගෞරව නම්බුනාම ආදී මේ තෘෂ්ණාවෙන් බර වූ ප්‍රාර්ථනා නැතිව නිවන් කතා කරන සීලය බුද්ධිත් සීලයයි. බුද්ධිත් කියන්නේ තෘෂ්ණාවට වහල් නැහැ. තෘෂ්ණාවෙන් නිදහස්. ඉන්නේ ප්‍රසන්න කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිවයෙන් අප දිහා දැක්කොත් අපේ සීලයේ පිරිසුදුමයි සාදු සාදු කියා අපට ස්තුතිකාරව ප්‍රශංසා කරයි. එවැනිම අප රාකුණා කියලෙද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අනුපවත්නා සීලයක් ගැනීම මේ ගින්නේ ප්‍රසන්න සීලය. අපරාමර්ථ සීලය කියන්නේ මේ සීලය මේ පිළිවෙත් මගින් මට දෙවසක ලැබේවා හෝ නිහිතක ලැබේවා සත්‍විති සැප ලැබේවා සංජීවි සැප ලැබේවා මම නොයාගත හැකි වේවා ආදී ලෞකික අපේක්ෂාවකින් තොරව සංනාදිස්ති වලට යටක් නොවි සංනාදිස්ති උපාදානයෙන් අල්වා නොගෙන මගේ මේ සීලය මගේ මේ පිළිවෙත කෙලසුන් නැසා දුක් කෙලවර කොට ලැබෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමා මහ නිවන පිණිසම වේවා කියන්නේ නිස්සාරණ සංකල්පනාවෙන් සමාදන්ව ගන්නා ලද සීලය අපරාමර්ථ සීලයයි. සමාන සංවචනයේ සීලය කියන්නේ මේ විදිහට රක්නා ලද සීලයක් ඇති කෙනෙක් ගහක්ුවට ගියයි. වනමගොරට ගියයි, ගාල්ශාලාවකට ගියයි, නලිශාලාවකට ගියයි. ඉමේකස්ථානයේදී ගියයි. සිං ඉරියව්වෙන් කවර ඉරියව්වක සිටියයි. විශේෂ සමාධියක් වඩන්නේ අරමුණ කරගත්තනම් වහ වහා මේ සමාධි කරගන්න තරම් සීලය පිරිසුදුයි. ඒ සීලයේ තියෙන සමාධි සංවර්ධනික සීලය. මෙන්න සීලයේ අංග 8. මේ අංගයෙන් රාජනා ලද සංකේතෝ අසීලෝ කවර හෝ සීලය ධ්‍යාන විපස්සනා මාර්ග කල ප්‍රතිලාභයේ සමර්ථයි. මේක සීල සම්පදායයි. සමාධි සම්පදාය ගැන මේ සූත්‍ර පාඩේ. සමාධි කියන්නේ කුමක්ද? සම්මා ආධිය කියන්නේ සමාධි. සං සාමං ආධිය කියන්නේ සමාධි. ඒ කියන්නේ උතුම් ලෙස මනා ලෙස අතරක් නොමැති ලෙස හිත යමක පිහිටා තිබේ නම් ඒකට කියනවා සමාධි. ඒක සමථය කියන වචනේ කියන හඳුන්වනවා. සමු උපතමයේ කියන භාෂාවෙන් සමාධියේ සමාධියේ ප්‍රතියේදී සමථය කියලා පදයක් හැදෙනවා. සංසිඳීමේ භාවනාව. සංසිඳීමේ භාවනාවයි සමාධි භාවනාව. සංසිඳීම කියන්නේ කුමක්ද? අපේ සිත නිතර නොසන්සුන් භාවයෙන් පවතින්නේ. ඒ කියන්නේ දොරටු හයෙන්ම සිත විසිරී යනවා. අනාපේ පාලෙන වලාකුළු වගේ අපේ සිත විසිරී යනවා. ඒ විසිරී යන සිත නොසන්සුන් සිතක් හැටියට හඳුන්වනවා. නොසන්සුන් සිතට ගැඹුරු ඥාන ආબોධ කිරීමට අපහසුයි. සැලෙන පහන් සිලුවක් ළඟට ගින් කුඩා අකුරු කියවන්න පුළුවන් කමක් නැහැ. පහන් සිලුව සරල එකක්. පහනක් වුණත් ඒක සංකලයි. ඒ වාගේ සැලෙන කිසකින් උසස් ගැඹුරු දෙයක් මේ නාමයේ මේ රූපයේ මේ ස්කන්ධයේ මේ ආයතනයේ මේ රූප කලාපයේ මේ චිත්තයේ මේ ඡායිතයේ මේ ආයතනයේ මේ ධාතුවේ මේ අනිත්‍ය මේ දුක්ඛ මේ අනාත්ම කියලා වටහා ගන්න අපහසුයි සංකල සිටි. එනිසා සිතේ සංසුම්බාට පැමිණියොත් තමයි මේ ගැඹුරු දෙයක් ආબોධ කරගන්නේ. මෙන්න මේක නිසා මේ සංසල වෙන මේ කනගාටු වෙන මේ දුක් වෙන මේ තරහ වෙන මේ කෙලෙස් උපදින නානා විද විකෘතියක පැමිණෙන සිතක සංසුම් බවක් නැති නිසා ගැඹුරු ධර්මයක් ආબોධ කිරීම අපහසුයි. මෙන්න මේක නිසා මේ සංසිඳීමක් අවශ්‍යයි. ඒකේ සංසිඳීමක් තමයි සමත සමාධිය කියන පදයෙන් හැදින්වෙන්නේ. ඒකෝට නානාරමුණු කෙරෙහි විසිරී යන සිතේ එක් අරමුණක පිහිටුවාගෙන සිටිය හැකිනම් මේක සමාධියයි. ඒකට බොහෝ වචන තියෙනවා. සමාධිය කියනවා, ඒකාග්‍රතාව කියනවා, අවිච්ඡේදය කියනවා. මේ වාගේ වචන රාශියකින් මේක හඳුන්වනවා. ඒකෝට මේ සමාධිය විවිධාකාරයෙන් වඩන්න උපදෙස් කියලා තියෙනවා. ඒ වාට කියනවා කර්මස්ථාන භාවනා කියලා. එකම ක්‍රමයකින් නෙමෙයි. විවිධ ආකාරයකින් මේ සමාධිය වඩන්න කියන්නේ. ඒවා කර්මස්ථාන. භාවනා කර්මයට ආරමුණු දෙන එකයි කර්මස්ථාන. සමතහන් කියලා අපි සිංහලෙන් කියනවා. මේ කමතාන් තියෙනවා 40ක්. මේ කමතාන් 40න් කැමැති අරමුණකින් සමාධියේ සිටේ සමාධිය වඩන්නට ඕනේ. ඒ සමාධිය වැඩිමින් බලාපොරොත්තු වන ප්‍රඥා කියන තුන්වෙනි මේ සාධනය සම්පූර්ණ කිරීම. සීල ශාසනය ළඟට සමාධි ශාසනය ඊළඟට ප්‍රඥා ශාසනය. ප්‍රඥා ශාසනයෙන් තමයි සත්‍ය අවබෝධ කළ හැකි වන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ සමාධිය. ඒක නිසා මේ සමාධි භාවනා වැඩනට වඩා අවධානය යොදන්නට ඕනේ මක්නිසාද අඳුරු ගැටක තියෙන දෙයක් දකින් එළියක් ඕනේ. අඳුරු ගැටක තියෙන දෙයක් අකටකලාලා සවා ගන්නවට වඩා එළියක් අල්ලලා මෙතනදී දැකලා ගන්න පුළුවන් නම් ඉතා පැහැදිලි පහසුයි. ඒ වාගේ අපේ මේ පරිසස්කන්ධය අඳුරු ගැබක් වාගේ. මේ අඳුරු ගැබක් වෙන්නේ පරිසස්කන්ධය ආදසු ස්කන්ධ ලෝකීය නියම ආලෝකයෙන් දැක ගන්නට තමයි සමාධිය අවශ්‍ය වන්නේ. සමාජීවිතයේ සංසම් බව හා ආලෝකයක් ඇති වෙනවා. මේ ආලෝකයේ තුලින් අපට අවශ්‍ය අවශ්‍ය දේක් දැක ගන්න පුළුවන්. එහෙමනම් තමයි සමාහිතෝ හිච්චමේ යථා භූතං පස්සති පජානාති කියන අදාළ මේ බුදුබණ පදයේ සාර්ථකය. ඒ සමාධිමත් වූ සිටින් හැම දෙයක් ගැනම කොච්චර අඳුරු තැනක තිබුණත් ඒ සියල්ල දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන් කියන එකයි මේ දේශනාවේ සාරාංශය. ඊළඟට සලකා බලන්නට ඕනේ මේ සමාධි භාවනාවෙන් අදාළ ලැබෙන අනුසස් මොනවද කියන්නේ. යම් යම් කිසි දෙයක් කරන්නේ ආනිසංසයක් බලාගෙන. ගොවියා ගොවිතැන කරන්නේ ඉහි අස්සන්නක් නෙලාගන්න. ගලදාම කරන එමෙන්න ඉහි ලාභයක් බලාගෙන එනදාම කරයි. ධර්මවල වදින දෙමව්පියෝ මේ ධර්මවලගේ අනාගත සුබ සිද්ධියත් එක්කම Tamanටත් යම් කිසි දැහැමී උපකාරයක් බලාගෙනයි ධර්මවල හදයි. ශිෂ්‍යයන්ට උගන්වන නැලවත් ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් හොඳ යහපත් උරගැසියන් බවට නැමවත් උගතුම් බවට සමුනවන වගේම ඒ දරුවන් තුළින් ලොවට වැඩක් සැලසෙන නිසායි ඒ ශිෂ්‍යයන්ට උගන්වන්නේ. මේ වාගේ යම් කිසි ආර්ථයක් බලාගෙන යම් කිසි ක්‍රියාවක් යෙදේ. ඒ වගේම භාවනාවක් වගේ කුවන්නේ ආනිසංස දැකගෙන මේ සමාධි භාවනාවේ තියෙන අනුසස් පහක් ප්‍රධාන අනුසස් පහ. කුඩා කුඩා අනුසස් මේ ගණනාවක් නෙවෙයි. ඊළඟට සලකා බලන්නට ඕනේ සමාධි භාවනා ප්‍රවේද 40 මොනවද කියේ. දස කතන නමින් 10ක් තියෙනවා. දස අසුබ නමින් 10ක් තියෙනවා. දස විහාර නමින් 4ක් තියෙනවා. අනුස්සති නමින් 10ක් තියෙනවා. ධාතු මනසිකාරකයා එකක් තියෙනවා. ආර්ය කටිකුණ සංඥා කියලා එකක් තියෙනවා. අරෝප ධාන හතරක් තියෙනවා. සියල්ල 40යි. මේ 40 තියෙනවා ධ්‍යාන ධාතුපත් වෙන කර්මස්ථාන කියක්. ඒවා හඳුන්වන්නේ දස කසින, දස අසුබ, ආනාපාන සති, කාදකා සති. මෙතන 22යි. ඊළඟට භ්‍රම විහාර 4යි 26යි. අරූප සමාපatti 4යි 30යි. මේ කින හැර ඉතිරි 10 ධ්‍යාන ලැබෙන උපකාර සමාධි පමණක් ලැබෙන කර්මස්ථාන 10යි. ඒවා කියන උපකාර කර්මස්ථාන 10යි. ඒ කියන්නේ අනුස්සති කර්මස්ථාන 10න් දෙකක් අතර අතකුත්. ධාතු මනස්කාරය හා ආකාර ප්‍රතිකුල සංඥා කියන මේ දෙකක් එක 10යි. ඒ 10ක් අතර අවශ්‍ය වෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ අර්පණා කර්මස්ථාන හතේදී අත්හත්න සිලේදී කවර කවර විදිහේ අර්පණා කවර කවර සමඳහනකින් ලැබෙනවාද කියන ආනාපාන සති අනුස්ථානෙන් රූපාවචර ධ්‍යාන කියන ලෙස. දස කඳන කර්මස්ථාන 10න් රූපාවචර ධ්‍යාන සියල්ල ලබන්න පුළුවන් අරූප ධ්‍යාන හතරක පාදකය. දසාසුගෙන් හා ගත්තිං සාකාර පිළිකුල් භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා ඒ 11යි. නෙත්තා කරුණා මුදිතා තුනෙන් ධ්‍යාන තුනක් තුනක් දැනෙන පමණක් ලැබෙනවා. උපේක්ෂා ප්‍රඥාවනේ හතරවෙනි ධ්‍යානයේ සමනක් ලැබේ. අරෝප ධ්‍යාන හතරෙන් එකේ කාරෝප සමාපත්තියක් සමනක් ලැබේ. මේ ආවේ විශේෂ ආනිසංස පහක් තියෙනවා. මේ විශේෂ ආනිසංස භාගන අපි කෙටියෙන් සැලකමු. පළවෙනි විශේෂ ආනිසංසය තමයි ධිත්ත ධම්ම සුඛ විහරණය. තරහතන් වහන්සේලා රහත් භාවයට පත් වෙලා ධ්‍යාන සමාධිය. සමාධි වඩනවා ලැබූ සමාධි ධ්‍යාන සමාපatti වශයෙන් වඩ සමා ප්‍රමවද ඥාන සංසේ සමයි එදිනෙදා කායික සායිකයේ සක විහරණයෙන් ගතදී මේ රහතන් වහන්සේ පහක් නො වූ ෘතුජන යෝගාවචරයන්ටද දික්ක ගන්න සුඛ විහරණයක් වෙන්නේ ඒ කියන්නේ විවිධාකාර අනුසත්නේ සමත භාවනාවෙන් ලැබේ සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා දීර්ඝ කාලයක් තිබුණු ඉසරාජයේ සංසිඳී සුවපත් වේ. සමහර යෝගාවචරයන් සමාධි භාවනා වඩා දීර්ඝ කාලයක් පැවති නේගමනා ගමනේ අභිවැඩි පල් සංසිඳවාගෙන යථාර්ථයෙන් සුව වේ. සමහර යෝගාවචරයන් මේ ධ්‍යාන සමාධි වඩලා කුලේ රෝග සංසිඳී නිරෝගී වේ. මේ දික්ඛ ගමන සුඛ වේ. සමහර යෝගාවචරයන් දිගකලක්ෂණයේ ඇඟේ සැසිනි ගඩ කුෂ්ඨ පංචමී මේ ශෝකය. සමහර යෝගාවචරයන් මේ සමත භාවනා වඩා තම තමාගේ ශරීරයේ සංදි වේදනා ආදී ආපදායක කියන රූමකේ කියන මේ වගේ රෝග සුවදී නිරෝගී වෙනවා. සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා නිතර නිතර හිතේ බල පැවැත්වූ දැඩි කෝප විමුණුවන ගති සංසිඳී හොඳ සාන්ත සුවපත් භාවයටපත් වෙනවා. සමහර යෝගාවචරයන් සමත භාවනාවේ සිටේ සමාධිය ලැබීම නිසා දරුවන් නැති ශෝකේ නිසා හඳාගාලති දෙමව්පිය දෙමව්පියන්ගේ නැති ශෝකේ නිසා හඳාගායේ දරුවෝ ඒ වායුවිත සංසිඳුවාගෙන මනසියෙන් මනෝනෝනේ සනසනේ ජීවත් වෙන සමත් වෙන මේ වාගේ එකක් දෙකක් නෙමෙයි එදිනෙදා ජීවිතයේ මොහොන පාන්න සිදුවෙන විපාක ඕද අකුසල් ඕද යම් යම් දුක් වේදනා සංසිඳවාගෙන එදිනෙදා ජීවිතයේ ලොකු සුවයක් සැලසුමක් මේ සමත භාවනාවෙන් ලැබිය හැකි බැවින් මේකට කියනවා දිත්‍ය ධර්ම සුඛ කියලා. පසුගිය කාලේ අපි දන්වා ගන්න බෝසත් ගුණයක සත්පුරුෂ මහත්මයේ සිටියා කලමුයි. මෙතුමා බොහෝ කාලයක් භාවනා යෝගීව ගත කළ කලපුරුදු භාවනාවට දිනේ. ඒ කියන්නේ සමථ විපස්සනා දෙකම හුරු වැඩි විපස්සනා හුරුයි. අපේ නීතිරිගෙන ලොකු ස්වාමීන් වහන්සේට සැකකරු දායකත්වයෙන් සැලකූ ප්‍රධාන කලේ දායක කෙනෙක් කලුනි. එතුමාගේ වකුගඩු ආබාධයක් හැදිලා වෛද්‍යවරු ඒ ශල්‍ය කර්ම කිරීම සඳහා දිනියම කරන්නේ. මෙතුමා සම දවසේම නිදා ගන්න බෑ 12. ඒකත් ආගමික වස්තිලේ කරන භාවනා වර්ණ දරුවන් වැඩෙන පිරිස් කියන තමයි නිදාගන්නේ. මෙතුමා සෑම දවසේම අර ශල්‍ය කර්මයට දිනියම තුරු මේ වැදගත් ආසන්න කාලයේදී තමන් බුදු පූජා පවත්වන බුදු නැඳුරේ බුද්ධ වන්දනාව කොට ගැනීමවා නවරහාදී බුදු ගුණ එක එකක් එක එකක් කියන ඒවා අධ්‍යාත්මය කළා මෙස්සලා සමන්තන. ඒ සමාධි සිතේ වැඩිම කුසල සිතේ ආනුභාවය සමාධි සිතේ ආනුභාවය කොපමණද? නැවත සල්ලි කර්මයේ සඳහා පරීක්ෂණයකින් බැලුවාම එක ගලක්වත් නැහැ ගල්පිට සියල්ල දිය වෙලා නිරෝගී භාවකපත් වෙනවා. ඒ කුමක්ද? අර සමත භාවනාවේ ආනිසංස. බුදුගුණ වැඩුවා, මෙත් වැඩුවා, ආනාපාන වැඩුවා, මේ සත්‍යයක් යනවා. මේ වාගේ සමන්ගේ රෝග සුව කරගන්න සමාර්මේක අනුන්ගේ රෝග සුවපත් කරන්නත් මේ සමත භාවනා වලින් පුළුවන්. සමත භාවනාවේ සමාධි සිතක් උපදවාගෙන යම්කිසි රෝගියෙකු ළඟ හෝ දුර හෝ ඉන්න කෙනෙක් අරමුණු කරගෙන සමාජයේ සිටේ චිත්ත තරංග යවලා ඒ රෝගාබාධයේ අනුව ඔහුට සෙත් ඇතිවීමෙන් ඔහුට රෝගී සුවය ලැබෙන්න පුළුවන්. ඒ වාගේ බොහෝ ලැබිත් අවස්ථාවන් දැකෙති. මෙන්න මේක නිසා චිත්ත ගන්න සුපවිහෙරණය වශයෙන් එදිනෙදා සකවත් වීම, එදිනෙදා නිසානික බලයෙන් සකවත් වීම මේ සමත භාවනාවේ ආනිසංසය. අනිත් ආනිසංසය තමයි විපස්සනා පාදකාලිකයි. ඒ කියන්නේ කලිෂ්ඨයන් වහන්සේලා සහ පුදුජන යෝගාවචරයන් සමත භාවනා වඩා රූපාවචර ධ්‍යාන අරූප සමාපatti හෝ වඩා කර්මස්ථානයේ නැගිට කියන්නේ ධ්‍යානයේ නැගිට විපස්සනාවට හැරෙයි. සුද්ධ විපස්සනා ඥානිකයෙකුට වඩා සමත භාවනාවෙන් ලක් ආලෝකයක් ඇති යෝගාවචරයාට විපස්සනා වැඩිම පහසු වෙනවා. ඒක නිසා විපස්සනාවට හැරිලා රූප පරිඥානයේ පටන් රූප පරිඥානේ නාම පරිඥානේ රූප වවස්සා නාම වවස්සා ආදී වශයෙන් මේ රූප කර්මස්සා නාම කර්මස්සා වලින් අතුන් වෙලා සීල නාම රූපයන්ගේ ලක්ෂණ දක්වපත්චුපත්තාන පදක්කාල අරමුණු කරගෙන නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාවන් ප්‍රතිසම්පාදයේ අරමුණු කරගෙන සම්වර්ධන ඥානයේ සතන් විපස්සනා ඥාන කුළු ගන්නවා සමාගයේ කාර්මී සමනින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මේ මාර්ගඵල නිවනට උපනිශ්‍රේ වෙන්නේ විපස්සනාවට පාදක වෙනවා සමත භාවනාව. මේක සමත භාවනාවේ දෙවෙනි ආනිසංසය. තුන්වැන්න තමයි අභිඥානිසංසය. අභිඥානිසංසය කියන්නේ ලෝකේ ලෞකික අභිඥා පහක් තියෙනවා. ඉරිදිවිගාභිඥාව, දිව්‍ය සෝතාභිඥාව, ඒකෝපරිය අධිඥාව, పూర్වේ විවාසානුසුන්තේ අධිඥාව, දීවර දක්ෂර දෙඥාව කියන මේ පහයි. එනින් මේ සමථ භාවනා අතරත දස කසිනේ දස කසිනේ ආලෝක කසිනේ ආකාශ කසිනේ අතර ඉතිරි කස මාතේ ඒ කියන්නේ සතරේ ආපෝතේ යෝවාලු භූත කසින හතරයි නීල කේත ලෝකෝදාද කියන වර්ණ කසින හතරයි අත අරගෙන ඒක 14 ආකාරයකින් සිත වශීභාවට පමුණවා ගන්න. ඒ කියන්නේ කසිනුත්පන්තිකතෝ කතනාලෝමතෝ ධානාලෝ කසින පරිලෝමතෝ කසිනාලෝම පරිලෝමතෝ ධානාලෝමතෝ ධාන පරිලෝමතෝ ධානාලෝම පරිලෝමතෝ කසිනුත්පන්තිකතෝ ධානුත්පන්තිකතෝ ධාන කසිනුත්පන්තිකතෝ මේ විදිහට ක්‍රම 14ක් තියෙනවා. අති සූක්ෂම ලෙස මේ සමාපatti සමවැදීමට හුරු කුරුදුවේ. මෙතෙන් සුද්ධකාකාර, දාහතරාකාර වශීකාව හොඳින් පුරුදු කරගෙන ඊට පස්සේ සමා දැනට අභිඥාවක් සඳහා කියන පූර්ව විදි. ඉරිජිවිදා විඥාව ගන්න කැමති නම් ඒකට කියනවා පූර්ව විදි. ඊළඟට දිව්‍ය සෝත අභිඥාවට, පරිපිත විඥාන අභිඥාවට, පූර්වේ නිවාසානුභූති ඥානයට, දිනවල සක්ෂර විඥානයට වෙන වෙනම පරිපරමතියි. මේ විදිහට පරිකරම කරමින් මේ කියන අභිඥා පහ උපදවන්නට අර පසුන අටකින් පුළුවන්. සසු කර්මස්ථානවලින් නෑ. සමහර කෙනෙක් හිතනවා මේ ආනාපාන සතිය වඩලා පුළුවන් විවිධ ඥානාදී ලබන්න කියලා. මේ විදිහකින් වන් ලැබෙන්නේ නෑ. ඒකට පාදික වෙන්නේ අර පසුන පමණයි. පසුන වලින් ආලෝක පසුනේ අත්හැරියේ කානිසා නෙවෙයි. ආලෝක පසුන අවශ්‍යයි. අර සුද්ධ සාකාර චිත්ත පරිණාමණයට අර්ථය අවශ්‍ය වෙන්නේ. ආලෝක කර්ණයක් එතන ඕදාස කර්ණාදියට එකතුයි. ආලෝකයේමයි ඕදාස ආදී කියන්නේ. ඕදාස කර්ණේ හේතුක කර්ණ දෙකකට සාධාරණ ආලෝක කර්ණයි. ආකාශ කර්ණේ අරූප සමාකත්තු පුදවන්න පුළුවන්කමක් නැති නිසා ඒක පැත්තකදී. ඒකට මෙන්න මේ කර්ණ වලින් අර 14 ආකාරයකින් සිට වසීභාග පමනවා ගත්ත යෝගාවක දෙකට පුළුවන් වෙනවා මේ අභිඥා බලෙන් තනිපි තනිපි අභිඥාවක් උපදවා ගන්න. සෝ යස්සයත් අභිඤ්ඤා සච්චිකරණීයස ධම්මස්ස පිස්සං අභිනින්නාමේ අභිඤ්ඤා සච්චිකිරියාය සත්‍ර සත්‍යයේ සත්‍ති භග්ගතම් පාපුනාති සත්‍ති සති ආයතනෝ කිය සූත්‍ර පාඨයක් තියෙනවා. ඒ කියන්නේ මේ ධ්‍යානලාභී අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක්. අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක් යම් යම් අභිඥාවක් සඳහා සිට යමුවාද. සිතාවක් දයා කළා නම්, සිත අධිෂ්ඨාන කළා නම් ඒක සුදුසු හේතු සම්පතක් තිබුණා නම් ඒ ඒ විදිහට ඒ අවිස්වාද ප්‍රතිමාදී සිද්ධ වෙනවා. මේකයි මේ සූත්‍ර පාඨයෙන් කියන්නේ. එතකොට මේ අවිස්වා අවශ්‍ය වන්නේ මාත්‍රකාදය තමා ලබාගත් උසස් ගුණයෙන් ධර්ම සේවයක්, සාසන සේවයක්, ලෝක සේවයක්, ලෝක සාන්තියක්, ජනතා සේවයක් සිදු කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉරිදි විදාගේ පරිහරණය කළ තියෙන තමන්ගේ කුලංකාරකම ලෝකෙ පෙන්වන්න නෙමෙයි. ඒ සමන් වහන්සේගේ කියන ආනුභාව බලම නෙමෙයි ලොවට ධර්මය අවබෝධ කරගන්න පිළිසයි. බලන්න යමා මහ පෙළහැර පෑන ගැන. කාටවත් අවස්වන්න බැරි යමා මහ පෙළහැර ඉදිරිදා විඥා විශේෂයන්නේ යමා මහ පෙළහැර පෑනීම බලාපොරොත්තු වන්නේ නිරිමිත බුදුරුවක් මවා. සවනංගල බුදුලැස්ස වීදුවනි දෙවියන් සෑත සමස්ත ලෝකයාට දෙනසේ අහකට සරණගී ක්‍රියාව මාරු කරමි. ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමි. සිරි දේහේ සියලු අංගකතේ දිලකඳ ජලකඳ බමසනේ දක්වා පේනසේ විදුවරි මරණය සමාහිත බවටපත් කරමි. ඒ ආස්කාරයේ සලහර දකින්නෝගේ සිට සමාධිගත වේ. විශේෂපත් ඒ සමාධිගත සිට පැහැනසේ අර ධර්ම සාකච්ඡා ස්වરૂපයෙන් දේශනාවක් පවත්වනවා. මේ දේශනාව තුළින් තමයි අසංකේය ගැන දැනකාව අමාම නිවන අවබෝධ කරගන්නේ. ඥාති සමාගමේදී යමා මහ පෙළහර පාණී කරතු දේශනාව තුළින් ඕති ලක්ෂයක් දෙවියන් දක්වන ආසල අසංකේයයක් පිළිසේ සෝවාන් ආදී මාර්ගඵල නිවන් දැක්. මේවා විකදාකක් නෙමෙයි බොහෝ ආකාරයක්. ගන්ධබ්බ රුක්ෂ මූලයේ දේශයතු යමා මහ පෙළහර කෑම දැකලා 20 කෝටියක් දෙනා නිවන් දැක්. දේවෝනෝන පූජා දවසේ පැවැත්වූ පෙළහර ගැනීමෙන් 30 කෝටියක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. එවැගේම කාලික සමාගමේදී පැවැත්වූ පෙළහර ගැනීමෙන් 14 කෝටියක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. බ්‍රහ්ම සමාගමේදී කියන්නේ බකක් බ්‍රහ්ම ගමනේදී පැවැත්වූ පෙළහර දැකලා 14 කෝටියක් පිරිස නිවන් අවබෝධ කරගන්නවා. ධනපාලයක කියන්නේ නාලාදිනියක ගමනේ කරන දවසේදී පැවැත්වූ පෙළහර නිසා 80000ක් දෙනවා අමාම හරියන්නේ. මේ වාගේ කන් දෙකක් නෙමෙයි. මුළු බුද්ධ ජීවිතයේම විවිධ ආකාර පාඨහාරයන් ගැන කතා වෙදී. මේ වාගේ ශ්‍රාවකයන් වහන්සේලාට පෙරහැරකෑනේ ලොවක් වැඩ සැලසලා තිබේ. සරුවත් මුගලන් දෙනම ධර්ම දේශනා කරන අවස්ථාවලදී සරුවත් මහරහතන් වහන්සේ ධර්මාසනාරෝධය දේශනා කරනදී මුගලන් මහරහතන් වහන්සේ මහජනයාට දෙන්නේ කලක්. අදිස්ථාන කළ මම මාව පෙන්වනවා. එතකොට මේ බණ පිළිස සමාධිය දෙනලා බලනමින්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. ලංකාවේ ඇතිවෙච්ච ධම්මදින්නේ මහරහතන් වහන්සේ පරිපාක දෙන්නන පිණිස පවරවත් උදකහරෝ. අහසේ දේව උයමම් බඹදිමම් දෙන්න පටන් ගන්නවා දෙවියන් ලක්ෂණ මිනිස්යන් මේ දෙමිදුනේ ඉන්නවා වගේ. ඒ කුසල විපාක දෙන්නන කොට මිනිස්යන් සනිසීමකටපත් වෙනවා. ඒ අතර තේ ඉන්නන සුරුවේ නෙක්ඛම්ම ආනිසංස දක්වන්නේ විපස්සනාට හරවන. ඒ නිසා දැන් සංවේගයේක පස්සේ උද්වේගයේක පස්සේ සෝමනතුරුක පස්සේ කියන ආදනකාරයේ සිටේ සමාධිය වැඩිලා ඒ ආත්මයේ කියන හේතු සම්පත්ති පරිද්දේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. මෙන්න මේ වාගේ දෙවත වැඩ කළේ විශ්වාසයේ අභිඥා බල අවශ්‍ය වයි. ඉතින් මේ අභිඥා බල ලැබීම මේ කියන්නේ සමාධි භාවනාවේ විශේෂානිසංශයයි. අනිත් කාරණේ තමයි භව විශේෂානුසංසය. භව විශේෂානුසංසය කියන්නේ සාමාන්‍ය වහන්සේලා අර යම් කිසි කෙනෙක් ධ්‍යාන සමාපත් උපදාගෙන සිටියානම් ඒ නොතිරිහි සිටියානම් ආදි කෙලවර සමා ලක්ෂාණයේ අනුරූප ගමතලේ උත්පත්ති ලැබෙන. ආශාවෙන් හිතියත් ඒ උපදිනවා. එසේ ආශා නොකලත් තමන්ගේ ප්‍රාර්ථනාවන් නොකලත් ධ්‍යානෙන් නොතිරිහි සිටියානම් අනිවාර්යෙන් බබලෝට යයි. ඒකට කියනවා භාව විශේෂානිසංස. සරුවත් මහ රහතන් වහන්සේ ආදි දාන අවුරුදු කටක් මෛත්‍රී ධ්‍යාන වඩා මහා කල්ප අටක්ම ආගස්තර බමතලේ ප්‍රඥසහයි. මේ වාගේ භාව විශේෂානිසංස. ඊළඟට අනිඛාරේ තමයි නිරෝධ සමාපත්‍යානිසංස. ඒ කියන්නේ අනාගාමී සහ බුදුපසේ බුදුමහරහත් එක්කෙනෙන් වහන්සේලා අෂ්ට සමාපatti ලාභී නම් උදාහරණයක් නෙළවම නිවන් සෝයයට සමයදීමක් වශයෙන් චිත්ත නිරෝධය කියන පිණිස නිරෝධ සමාපatti සමාධි. මනුෂ්‍ය ලෝක වැඩිම ගානේ දින හතයි. ප්‍රතිකාරයෙන් විනාඩි කිහිපයක නිරෝධ සමාධිය සිද්ධතියි. මේ දින නිරෝධ සමාපatti සමාධින්න මේ ධ්‍යාන සමාපatti නැතිනම් පුළුවන් කමක් නෑ. අර්ථ සමාපatti මොන කරනවා අනුතිරෙන්නේ අර්ථ සමාපatti සමයදීම තමයි නිරෝධයෙන් ඉපත් වෙන්නේ. මෙන්න මේක නිසා මේ පංචමහා ආනිසංසය සමාධි භාවනාවේ සඳහන් වෙති. නැවතවලා සිහි ගන්නවන්ට ඕනේ පළවෙනි ආනිසංසය තමයි ධිට්ඨ ධම්ම සුපදීනේ. දෙවැන්න තමයි විපස්සනාවට පාදක වීම. තුන්වැන්න තමයි අභිඥාවට පාදක වීම. හතරවැන්න ධම්ම ලෝකෝත්පත්ති. පස්වැන්න නිරෝධ සමාපatti ආනිසංසය. මේ ආනිසංස සියල්ලම සමාධි භාවනාවෙන් ලැබෙන අතරතේ තම තමා බලාපොරොත්තු වෙන මහත් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි. මේ බෝධියට පත් වීම සඳහා මේ සමාධි භාවනාව තුළින් සමාධියේ කාරණේ ගුණ වර්ධනය වේ. මේ සමාධි භාවනාවෙන් විශේෂයෙන් වැඩෙන්නේ ප්‍රඥා කාර්යිකා. මේ ප්‍රඥා කාර්යිකාවත් වැඩෙන අතරේ සමාධියේ පදනම් කොටගෙන ප්‍රඥාව දිනු කරන බැවින් එමගින් අර සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව සම්පූර්ණ වීමේ මෙලව ජයගෙන කර්මය ජයගෙන කෙලවර බලාපොරොත්තු වන අධිගම භෝධියකින් මේ ලෝකෝත්තර සමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේ. මේක බුද්ධෝත්පාද කාලයක පමණයි මේ අනුපිළිවෙලදී අබුද්ධෝත්පාද කාලවල මේ විදිහ අනුපිළිවෙල දේශනාවක් ඔතනකවත් නැහැ. ඒකාපනේ බුද්ධෝත්පාද කාල ලබාගත් බැවින් අප්‍රමාද විසිබිනී ගාත්‍රක ඉගෙනවන්න සමාන වෙන්නක් නේ. සංජීවක ගිනිගාත්‍රක ඉගෙනවන්න සමාන වෙන්නක් නේ. සර්පේක විසින් දැක්ක කල කෙනෙකු ඒ සර්ප විස දැක්වීමට සමාන වෙන්නක් නෙවෙයි වහවහාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ සඳහා අපේ සංගය චිත්තය වීර්යය දීමසාව ආස්වාදක යුතු වෙනවා. ඉතින් අද මේ අවස්ථාවේ මේ විශේෂ යෝගාවතේ සිංහිතට අපි කරුණාවෙන් මතක් කරන්නේ දෙපතේක වැඩසටහන් හිත සංඥා අවසන් වුණා. සිය නිවෙස් වලට ගිහිල්ලත් මේක අඛණ්ඩව පුළුවන් ප්‍රමාණයට ඉස්සරහා නොකඩව පවත්වා ගන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඊළඟට නැවතත් යම් කිසි විවේකයක් ගන්න ලැබිච්ච අවස්ථාවක මේ ස්ථානයට හෝ ගැනෙන ඒ තමා බලාපොරොත්තු වූ ඉතිරි ඉතිරි භාවනා කමතා සාර්ථක කරගන්නට අධිෂ්ඨාන කරගන්න ඕනේ. අපි මේ ජීවිතේ ගන්න උත්සාහය බිඳුවක්වත් විනාශ කරන්නේ නැහැ. මේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන අධිගමයන් නොලැබෙනවා අපිට නිවන භවයක දිහාදී මේකාදා ප්‍රතිඵල දැයිතන මේ නිවන් මාර්ගය ආගමනයට මේ දුක්ඛෝත්පාද කාලයේ අපට සත්‍ය ලැබෙනවා. එනිසා ඒ ගැන අපේ බලවත් විශ්වාසය සංයය කරගන්න අතරේ අද මේ දවසේ කුණලට ප්‍රතිපත්ති ධර්මයක් අපට උසස්ම බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ආර්ය සත්‍ය ආબોධයෙන් ලැබෙන සාන්ත නිවන පිණිස හේතු වේවා කියලා අධිෂ්ඨාන කරගන්නවා. මේ මහා සගරෝණට සීතුරිතට දානෝපස්ථාන සඳහා ධර්මසිතන සදහවක් දෙන්න තුන්ද තම තමා දැහැමින් කෙනේ උපයාසකයාගත් මේ දානවත් වූ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පවත්වා සගරෝණට සීතුරිතට ආයුර්ණ සකල බල ප්‍රඥා ලැබෙනසේ කරුණා මෛත්‍රිය දෝකරණේ දානස්පස්ථාන කුසලයේ මහත්ඵල ආනිසංස වී මේ සෑම දිනකටත් මෙලව ආධිවර්ණ සකබල ප්‍රඥා වැඩි ධ්‍යාන සමාධි සමාපත්‍ය අධිඥා විපස්සනා වැනි සස් ගුණ පුරාකන්දක් වත්තාව සැලසී තම තමන්ට සතු පැතු බුදු වලින් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අධිෂ්ඨාන කරා ගන්නවා. දැන් මේ වෙලාව සම්පූර්ණ දැරි දිනකකින් සෑහෙන කොටපත් වීම දාත කුරා සිදු කරගත් දාන සීල භාවනා කුසලය අප සියලු දෙනාට කෙසේ මහත් වන ආනිසංස පරලෝක සහ ඥාතීන් ජීවත් වන ඥාතීන් ආරක්ෂක දෙවියන්ද නිසා කරන දා සමසත්යන් සහිත අප සෑම දෙනාට මෙලව කල්ලෝ ජයගැනීමෙන් කෙලවර බුදු සසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසේ වදාළ අජරාමර සාන්ත අමාමහ නිවන් සුවල සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි අභිවාදනසීස නිච්ඡං වද්ධාත සාමිනෝ තත්තාරෝ ධම්මෝ වද්ධන්ති ආයුවන්නෝ සතං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති නේවතේ අඛෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමුද්ධතු